ස්කන්ධ පරිත්ත. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සාවත්තියන් අ්‍යතරෝ භික්කු අහිනා දට්ටෝ කාලකතෝ හෝති අතකෝ සම්බහුලා බික්කු යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං නිසීදිං සූ ඒක මන්තං නිසින්නා කෝතේ භික්කු භගවන්තං ඒ තදවෝචුන් ඉදභන්තේ සාවත්්‍යයන් අ්‍යතරෝ භික්කු අහිනාදට්ටෝ කාලකතෝති නහනුන සෝ භික්කවේ භික්කු චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරි සචේහි සෝ භික්කවේ භික්කු චත්තාරි අහිරාජකුලානිි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නොහිසෝ භික්කවේ භික්කු අහිනා දට්ටෝ කාලං කරෙය කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්හං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං චබ්‍යාපුත්තං අහිරාජ කුලං කන්හා ගෝතමකං අහිරාජ කුලං නහනූන සෝ භික්කවේ භික්කු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරි සචේහි සෝ භික්කවේ භික්කු ඉමානි චත්තාරි අහිරාජකුලානිි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහිසෝ භික්කවේ භික්ඛු අහිනා දට්ටෝ කාලං කරෙය්‍ය අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුං අත්ත ගුත්තියා අත්ත රක්ඛාය අත්ත පරිත්තායාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතහා පරං ඒ තදවෝච සත්හා විරූපක්හේහි මේ මෙත්තං මෙත්තං ඒරා පතේහිමේ චබ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුපදේහි මේ මෙත්තං මෙත්තං බහුපදේහි මේ මාමං අපාදකෝහින්සි මාමංහින්සි දිපාදකෝ මාමං චතුපදෝහින්සි මාමං හිංසි බහුපදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාප මාගමා අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි අහිවිච්චිකා සතපදී උන්නානාභි සරබු මූසිකා කතාමේ රක්හා කතාමේ පරිත්තා පටික්ක මන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං තී ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්ති මේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සම්බදා